හොඳයි එහෙනම් අද දවසේ අපි අදත් වටිනා දහම් කරුණු බොහොමයක් සාකච්ඡා කළා. අද දවසේත් ගෞරවනීය ස්වාමින් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා, ඒ වගේම ගිහි පින්වත් පිරිස ඒක රාශි වෙලා අද අපි කතා කළේ ඒකාග්‍රතා චෛසිකය පිළිබඳව ඉතින් මේ පිළිබඳව දේශනාවත් සාකච්ඡාවත් හැමදෙනාම බොහොම ප්‍රායෝගික කාටත් ප්‍රයෝජනවත් වෙන දහම් ගැටලු විමසුවා. ඉතින් අපි පසුගිය සතියේ සිහිපත් කළා වගේ මේ අභිධර්ම කාරණා අපි න්‍යායාත්මකව ඉගෙන ගැනීම පමණක් නෙමේ ඒවා භාවිතයට ගැනීමෙන් පිළිබඳව හොඳ වැටහීමක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ විවිධ පැති වලින් ඒවා පිළිබඳ ප්‍රශ්න මතු මතු කරමින් ප්‍රායෝගිකව යෙදෙන ආකාරය කතා කිරීම තුළ ඉතින් ඒකට අපට ධර්ම සාකච්ඡා විශේෂයෙන් උපකාර වෙනවා. ඉතින් ඒ සඳහා සහ සම්බන්ධ වුණු සියලුම දෙනාට අපේ විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. ඔබට අපට සියලු දෙනාටම මේ ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණය ධර්ම සාකච්ඡාව ප්‍රඥාව දියුණු කරගෙන තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කරන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනකටම තිරුවන් සරණයි අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකකට අධික කාලයක් අප අපගේ ප්‍රශ්න වලට පිළිතුරු සපුව අපිට ධර්මයේ දේශනා කළ ඔබ වහන්සේට මේ කරගත්තා වූ මහා ධර්ම දානමය පුණ්‍ය කර්මය පතන්නා වූ කාලයකදී පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු ආසනා වේවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ.